එහෙනම් මම හිතන්නේ ගැටලු සියල්ලම අවසానයි. අපි එහෙමනම් අද ධර්ම සාකච්ඡාව නිමා කරමු. එතකොට ඊළඟ සතියේ සාකච්ඡාව යෙදෙන්නේ 21 සෙනසුරාදා. එදාටත් අපි සාකච්ඡාව පැවැත්වෙනවා. අපි එතකොට ලබන සතියේ මේ ප්‍රකීර්ණක චෛතසිකවල චෛතසික ධර්ම දෙකක් විතක්ක ਵਿਚාර කියන චෛසික දෙක විතරයි අපි අද කතා කළේ ඉදිරි සතියේ අපි ඉදිරි චෛතසික පිළිබඳව අවධානය යොමු කරමින් සාකච්ඡාව ක්‍රියාත්මක කරමු එහෙනම් අද දවසේ සහ සම්බන්ධ වුණු ගෞරවනීය ස්වාමින් වහන්සේලා මෙහෙණින් වහන්සේලා ගිහි පින්වත්තුන් අපි හැමදෙනාම එකතු වෙලා අදත් වටිනා ධර්ම කතා කළා ගැඹුරු දහම් කරුණු කතා කළා ප්‍රායෝගික කරුණු කතා කළා මේ හැම එකක් තුළින්ම අපි ප්‍රඥාව අවදි කරගත්තා ඒ සියලු කුසලය ඔබ අප හැම දිනාටම ප්‍රාර්ථනා කරන බෝධියකින් සුවසේ නිවන් අවබෝධ කිරීම පිණිස හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරමු හැම දිනාටම තෙරුවන් සරණයි සාදු සාදු සාදු පුරා පැය දෙකකට අධික කාලයක් අප වෙනුවෙන් ධර්මයේ දේශනා කළ සහ දහම් සාකච්ඡාවේදී අපගේ ගැටලුවලට පිළිතුරු සැපයූ අපගේ ගෞරවනීය ස්වාමින් වහන්සේට මේ සිදු කළා වූ ඉමහත් ධර්ම දානමය කුසලය ස්වාමින් වහන්සේ පතන්නා වූ බෝධියකින් සසර දුකින් මිදීම පිණිසම හේතු වාසනා වේවා සාදු සාදු සාදු